භාවනාව තුළින් සතර සතිපට්ඨාන කායානුපස්සනාව අවබෝධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දන්නවා යම්කිසි භාවනාවක් අපි සිදු කරන්නේ අපි ලබාපු මිනිසත් භවයේ සංසාර දුකෙන් එතර වීම පිණිස එනම් මෛත්‍රී භාවනාව තුළින් අපි දන්නවා අනාගතයේ තථාගතයන් වහන්සේ නමක් බිහි වෙනවා මෛත්‍රිය කරන කොටගෙන උන්වහන්සේ සම්මා සම්බුද්ධ බෝධියටපත් වෙනවා එනම් නිවනට ඒකායන මග්ගෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨානය ඇරෙන්න මේ ලෝකේ කිසිම මාර්ගයක් නැහැ සතර සතිපට්ඨානය තමයි එකම නිවන් මාර්ගය කමඨාන. එනම් මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා මේ මෛත්‍රිය වඩලා යම්කිසි විඥානයකට අරියත් බෝධිය, පච්චේක බෝධිය, සම්මා සම්බුද්ධ බෝධියටපත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම ඒක සතර සතිපට්ඨානය අරා සිදුවිය යුතුයි. මක් නිසාදයක් සතර සටිපට්ඨානය නොමැතිව නිවන් දකින්න බෑ කියන එක තථාගතයන් වහන්සේගේ අනුශාසනාව නම් නිවන් දකින්න තියෙන එකම මාර්ගය සතර සටිපට්ඨානය තුලින් මේ සිත සැකසීම නම් මෛත්‍රී භාවනාව තුලින් බුදු වෙනවයි කියලා කියනවා නම් අන්න එතන අපට ප්‍රශ්නයක් එනවා නිවනට තවත් මාර්ගයකුත් තියෙනවා නමුත් මේ මෛත්‍රී භාවනාව ප්‍රඥාවෙන් ගවේෂණය කරලා බලනකොට මේ භාවනාව තුළ තියෙනා වූ කර්මකාරණා ප්‍රඥාවට ගෝචර වෙනකොට අපට පේනවා මේ මෛත්‍රී භාවනාව කියලා අපි වෙන නමකින් කිව්වට මේක තුළින් සතර සතිපට්ඨානයකුත් සිදු වෙන බව. මෛත්‍රිය තුළින් සතර සතිපට්ඨානය අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව. එනම් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා කාලයක් මේ මෛත්‍රී භාවනාව වඩනකොට එයාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව තමයි වඩන්නේ හැබැයි මම නොදැනුවත්වම සතර සතිපට්ඨානේ කායානුපස්සනාවත් මේකේ වැඩෙනවා එහෙනම් මේ කායානුපස්සනාව මේ භාවනාව තුළ සම්බන්ධ වුනේ කොහොමද කියලා බලනකොට අපි යම්කිසි අවස්ථාවක සුවපත් භාවයේ පදනවා නම් අපි ගොඩාක් දුරට සුවපත් භාවයේ පතන්නේ පුද්ගලයෙකුට. එහෙම නැත්නම් තවත් සත්වයකට. දැන් සත්වයා දිහා බලනකොට ඒ සත්වයාගේ මොනවද පේන්නේ? විඥාණයද පේන්නේ කියලා බැලුවාම ගොඩාක් දුරට පෘතුජන ස්වභාවයකින් ඉන්න අරියත් බෝධියෙන් පල්ලෙයා පළවල ඉන්න ඕනෑම කෙනෙකුට පේනවා ඒ සුවපත් භාවයේ පතන මේ විඥාණයට අදාළ කයයි පේන්නේ. දැන් මේ පින්වත් දෙක පින්වත් දෙක දිහා බලලා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියනකොට ඇත්තටම අපිට විඥාණය නෙමෙයි පේන්නේ ඒ පුද්ගල ස්වභාවය. එයාගේ කාය රූපය සහ නාමය තමයි අපට මෙනෙහි වෙන්නේ. දැන් අපේ ජීවිතවල අපි මේ මෛත්‍රී භාවනාව নানা ප්‍රකාර ක්‍රමවලට අපි මේක වඩලා තියෙනවා අපට අත්දැකීම් තියෙනවා. එක ක්‍රමයක් තමයි අපේ සතුරාට මෛත්‍රී කිරීම ඒක හොඳ අත්දැකීමක්. මට සතුරුකම් කළ මට විරුද්ධව කටයුතු කළ මේ භවයේ මට ගොඩාක් ඉන්සා පීඩන ඇති කළ මේ පුද්ගලයාට යාපතක් වේවා. මේ පුද්ගලයාට නිවන අවබෝධ වේවා. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා මෛත්‍රී භාවනා වඩනකොට ඇත්තටම අපිට පුද්ගලයාගේ විඥානය පේන්නේ නැහනේ. විඥානය පේනවා නම් ඇත්තටම මෛත්‍රී භාවනාවක් අවශ්‍යත් නැහනේ. ඇයි? විඥානය පේනවා නම් ඒ පුද්ගලයා නැත්තම් द्वේෂය වැඩෙන්නේ නැහනේ. අමනාප වෙන්න කෙනෙක් නැහනේ. එහෙනම් අමනාප වෙන්න කෙනෙක් නැතිකොට පුජ්‍යල ස්වභාවයක් නැතිකොට වෛරයක්, ద్వේෂයක් අපේ සිතේ අටගන්න. එතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය තියෙන්නේ අර විඥානයේ විඥානයක් වශයෙන් නෙමෙයි. ඒක රූපයක් වශයෙන් අපි ගන්න නිසා මේ රූපෙන් මේ ප්‍රශ්නේ උනේ. මේ කයෙන් තමයි මේ අකටයුත්ත උනේ. මේ නාම රූපය තමයි මට මේ දේ කළේ කියන මේ රූපානු රූපිව අපි යම්කිසි සංකල්පයක් අපේ ඉස මත තබාගෙන ඉන්නවා. අපේ ඔළුවේ තියාගෙන ඉන්නවා. මේ රඳවාගත්තා වූ පණිවිඩ වලට අනුව තමයි මේ द्वේෂය කියන ධර්මතාවය, වෛරය කියන ධර්මතාවය අපේ විඥාණය තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. එනම් මේ පුද්ගලයාගේ කය අපට මෙනෙහි වෙලා මේ කය තුලින් අපි පුද්ගලයා අඳුන ගන්නවා නම් විඥානය අපට පේන්නේ නැත්තම් දැන් මේ සුවපත්භාවය අපි කියලා තින්නේ කාටද මේ කයට නිදුක් භාවය දීලා තින්නේ මේ සිතටද කියලා බලුවම නෑ මේ කයට. නිරෝගී භාවය පතලා තින්නේ මේ කයට. දැන් ඇත්තටම අපි කෙනෙකුට ගෙන් ඉක්මනටම සුවපත් වේවා කියලා අපි කියනවනම් රෝගියෙක් දිහා බලලා ඇත්තටම මේ ආශිර්වාද අපි දෙන්නේ සිතට නෙමෙයිනේ. ඇයි සිතට දෙන්නේ නැත්තේ? ඒ මිනිස්යාගේ කයේ අසනීපේ තියෙන්නේ. එයා රෝවල්ගත කරලා තියෙන්නේ මේ කයේ ප්‍රශ්නයකට. එහෙනම් සුවපත්භාවය අපි දෙන්නේ, නිරෝගීභාවය දෙන්නේ, නිදුක්භාවය දෙන්නේ යාගේ කය දිහා බලලා. එහෙනම් අපට හොඳට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව ගොඩාක් දුරට 90ක් සම්බන්ධ වෙලා තියෙන්නේ පුද්ගල ස්වභාවය මත කියන එක. එහෙනම් පුද්ගල ස්වභාවය මත අපට මේ මෛත්‍රී භාවනාව අවශ්‍යතාවය ඇති වෙලා අපි මේ වඩන භාවනාව පුද්ගලයෙකුට අනුව කරන එකක් නම් දැන් මේ වෙන්නේ මොනවද? කායානුපස්සනාව. කායේ කායානුපස්සී විහෙරති අත්තමනාතේ බික්කු බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සතර සටිපට්ඨානයේ ඒ කමඨාන කය කයට අනුව බලන්න කායේ කායානුපස්සී විහෙරති එනම් මේ කය කයට අනුව බලනවා නම් ඒ ඒ පුද්ගලයෝ මතක් කරනකොට ඒ ඒ කයනේ අපිට මතක් වෙන්නේ දැන් අපේ දෙමව්පියෝ අපේ මෛත්‍රී භාවනාවෙන් සී කරනකොට අපේ සහෝදරයෝ අපේ මතකෙට එන්නේ නැහනේ. අපේ මිතුරෝ ඥාතියෝ අතුරෝ කිසිම කෙනෙක් මතකෙට එන්නේ අම්මයි තාත්තයි ඒ විදියටම රූපෙන් පේනවා. මේවා මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන ගැටලු. අපි ගොඩාක් මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා ජීවිතේ ගොඩාක් වර්ධනය කළාට ඇයි අපට ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේ කියලා බැලුවාම ඔන්න ওই වගේ තැන්වල අපි නැවතිලා ඉන්නවා. ගමන් කරන්න බැරුව නෙමෙයි අර ගමන් කිරීමේ උවමනාව නැහැ. ඒ නිසා මෛත්‍රී භාවනාවේ ටිකක් දුර ඇවිල්ලා අපි නැවතිලා බලාගෙන ඉන්නවා. ඉතින් යට යආගන්න විදියක් නැහැ. එහෙනම් අම්මා තාත්තා මෙනේ කරනකොට අම්මා තාත්තා විතරක් වෙනවා නම් දැන් මෙතනදී අම්මා තාත්තගේ කය නේද මුල්ලුනේ. ඇයි අම්මා කියනකොට විඥානයක් ඥාතියා කියනකොට විඥානයක් විඥානෙ පේන්නේ නැහැට ඒ තරම් සියුම්. ඒ විදිහට අපට මේවා මෙනෙහි වෙන්නේ නැහනේ. එන ආන්ද්‍රෝ මෙනෙහි කරනකොට මේ පින්වතුන්ට ආන්ද්‍රංගේ රූපේ මැවෙනවනම් ආන්දරෝ මේ පින්වතුන් මෙනෙහි කරනකොට මේ පින්වතුන්ගේ රූපය මෙනෙනවා නම් මේ ඒ ඒ පුද්ගලයාගේ කයට අනුව මෙනෙහි වීමක් නේද සිද්ධ වෙලා තින්නේ. ඒකයි මේ කයට අනුව කය බලනවා කියන එක. එහෙනම් අපේ ජීවිතවල අපට ඒ අත්දැකීමට අනුව දැන් අපට පේනවා මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා කාලයක් යනකොට ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේක තුලින් කායානුපස්සනාවක් වෙනවායි කියලා. මේ කායානුපස්සනාව නැවත නැවත සිදු කරනකොට එයා මේ කායානුපස්සනාවෙන් දැන් අපි වඩන කමඨාන සම්පූර්ණ වෙන්න එපාය. කායානුපස්සනාව කියන්නේ මොනවද? පටවි ධාතුවට අදාළ ඇලීම ගැටීම නවත්තන එක. පඨවි මට්ටමින් තියෙන ලෝභ ද්වේෂ මෝහ නිවාරණය කරන එක. මේක තමයි කායානුපස්සනාවේ තියෙන ප්‍රධානම අරමුණ. ඒක තමයි වෙන්නේ. වේදනානුපස්සනාවෙන් මොනවද වෙන්නේ? වේදනානුවට අනුව දුකට අනුව පීඩණයට අනුව අපි තුල පවතින ලෝභ දේශ මොහ රාග මේවා නැති කෙනෙක්. ධම්මානුපස්සනාවෙන් මොනවද වෙන්නේ? අපේ විඥානයේ තියෙන ධර්මතාවයන් වලට අනුව තියෙන ඇලීම, ගැටීම, බැඳීම, ලෝභ, දේශ, මෝහ, රාග මේවා නැතිවීම. චිත්තානුපස්සනාවෙන් මොනවද වෙන්නේ කියලා බැලුවාම මේ විඥාණය තුල තියෙන සිතට අනුව පවතිනා වූ චෛතසිකයේ ගැළඹෙන්න හේතු වෙච්ච ලෝභ දේශ මොහ රාග නැති වෙලා මේ චෛතසිකයේ ක්‍රියාකාරීත්වය නවතිනවා. චිත්තානුපස්සනාව එතනින් ඉවරයි. එතනින් රාත් වෙනවා. එහෙනම් මේ කායික ක්‍රමවේදයට අනුව බලනකොට මේ කය තුල ලෝභ දේශ මොහ රාග කින ඇතිවෙනා වූ ධර්මතාවයන් පටවි මට්ටමින් ඇතිවෙනා වූ ධර්මතාවයන් මේ භාවනාව තුලින් නිරෝධ වෙන්න ඕනේ. එහෙනම් අපි මේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂව කය නිරෝගීමත් වෙනවා කය සුවපත් වෙනවා කය නුදුක් වෙනවා මොකද්ද මේ වචන තුලින් වෙන්නේ කියලා බලනකොට ඒ ඒ පුද්ගලයොත් එක්ක අපට තියෙන ගනුදෙනුව සංසිඳනවා මේක තමයි මේකේ තියෙන විද්‍යාව මේක වටහා ගත්තොත් මේ භාවනාව බොහොම ඉක්මනට වැඩෙනවා. දැන් මේ උපාසක මාත්‍යා ඇවිල්ලා මට යම්කිසි දෙයක් කියනවා. මේ ආම්ද්‍රවන්ගේ ඒ චරිත ගුණාංගවල විනයවල ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ ආම්ද්‍රව හරියට ගැලපෙන්නේ කියලා. එතකොට ස්වාමින් වහන්සේ නමක්ම කියනවා ආවල් ස්වාමින් වහන්සේ සංවර නැහැ අපේ වික්ෂුප් සංගමේ මේ ආම්දුරුවන්ගේ ඒ විනය අපට ඔබින්නේ උන්වහන්සේගේ අදහස අපට පටහැනි කියලා විරුද්ධ වෙනවා නම් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද අඩුවවත් චෝදනාවවත් නෙමෙයි තියෙන ප්‍රශ්නය මේ විඥාන දෙක අතර ගනුදෙනුවක් තිබිලා තියෙනවා මේ ගනුදෙනුව තමයි මේ වචන වලින් ක්‍රියා වලින් මේක වමාරු වෙන්නේ මේ යථාර්ථය දැක්කේ නැහැ ඒකයි එතන තියෙන ප්‍රශ්නේ වෙන මොකවත් නෙමෙයි දානයක් පිළියෙල කරන එකවත් දානයක් පූජා කරන එකවත් ඒ දානේ පිළිඅරගෙන වළඳන එකවත් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද තියෙන ප්‍රශ්නය අපේ කය ජීවත් වෙන්න ආහාර අවශ්‍යයි. එන්න ඒ ප්‍රශ්නේ විසඳලා නැත්තේ. ඒ ප්‍රශ්නේ මත තමයි අනිත් ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. සබ්බේ සත්තා ආහාර අට්ටිකා. සෑම සත්වයක්ම ජීවත් වෙන්නේ ආහාර වලින්. එහෙනම් අපි මේ හැම කාරණාවක්ම අපි ගොඩාක් විනිවිද මේකේ යථාර්ථය මොකද්ද කියලා බලනකොට අපට ඒකේ තුල තියෙන විද්‍යාව පේනවා. එහෙනම් අපි එක්කෙනෙකුට චෝදනා කරනකොට චෝදනාව ලබන්න එයා කරපු වැරද්දවත් චෝදනා කරන්න අපි තුල ඇතිවෙච්ච द्वेषසාගත සිතිවිල්ලවත් ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ විඥාන දෙක අතර ගනුදෙනුවක් තිබිලා තියෙනවා. වචනයක් ඇතිවෙන්නත් ඒ වචනේ ලබා ගන්න සුදුසුකම් ලබා ගන්නත් ඒ උවමාරුව තුලින් සිත වනාපකම් වේදනා වෛරය ඒ වගේ දේවල් ඇති වෙන්න එහෙම නැත්නම් ගෞරවය ප්‍රශංසාව කීර්තිය ආගන්තුක සත්කාර මේව ඇති වෙන්න මේ ගනුදෙනුව මේ කර්මයේ තිබිලා එනනම් මේ මෛත්‍රී භාවනාව තුළින් අපේ සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා කියනකොට මේ සත්වයාට මේ තරංගයකින් වදිනවා දැන් අපි මේ කිසිම කෙනෙකුට කතා කරලා යම් කිසි කෙනෙකුට අපි කියනවා ආවල් රටේ මගේ ඊතවත් ආවලා ඉන්නවා එයාට මෛත්‍රී කරන්න කිව්වම කටි ඇස්සරම් බලාගෙන ඉන්නවා මොකද මේ ආම්බුර කියන ධර්මය අපට තේරෙන්නේ නැහැ ඇයි ආන්දරෝ ආවල් රටේ ආවල් ප්‍රාන්තයේ ආවල අඳුරන එක ඇත්ත මම අඳුරන්නේ කොහමද? ඒ මනුස්සයාට මෛත්‍රී කරන්න ඒ මනුස්සයා මට 100ට එන්නේ නැහනේ. එයාගේ කය මට මෙනෙහි වෙන්නේ නැහනේ. ඒ නාමයේ රූපේ මම දැකලා නැහනේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි මෛත්‍රී කරන්නේ කාටද? අපේ මතකේ රැඳිච්ච කට්ටියට. එහෙනම් අපි සත්ව කුලවලට එක එක සත්ව කුල අරගෙන ඒ ඒ ප්‍රජායන් වලට මෛත්‍රී කරනකොට අපි මෛත්‍රී කරන්නේ අපි දන්න සත්තුන්ටනේ. කවුරු හරි ඇමීබාවට මෛත්‍රී කරපු කෙනෙක් ඉන්නවා නම් අත් උස්සන්න කිව්වම අනේ එහෙම කෙනෙකුත් ඉන්නවද කියලා අහනවා. මොනාරි කටට කියන්න බැරි නමක් කියලා විද්‍යාත්මක නමක් කියලා ආවල් බැක්ටීරියාට මෛත්‍රී කරපු කට්ටිය අත් උස්සන්න කිව්වා මේගොල්ලෝ අන එහෙම කෙනෙක් හිටියද කියලා අහනවා. එහෙනම් මේ පින්වතුන් මෛත්‍රී වඩන්නේ කාටද මේ දන්න කට්ටියට? අඳුරන කට්ටියට මේ පටවිය පිළිබඳ තියෙන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව වැඩෙනවා මට්ටම් අතරකින්. ඇයි මේ සතරමා භූතයටනේ මෛත්‍රී කලන්ට ඕනේ? මේ සතරමා භූතය නැතුව සතරමා භූතයගේ නිර්මාණය වෙච්ච නාම රූප ඇරෙන්න කාටද මෛත්‍රී කරන්නේ? කරන්න කෙනෙක් නැහනේ. ඒක ලබන්න කෙනෙකුත් නැහනේ. එහෙනම් මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය. ඒ සතරමා භූතයගේ නිර්මාණ වලට තමයි අපි මෛත්‍රී කරන්නේ. එහෙනම් මෛත්‍රිය පරිපූර්ණ වෙන්නත් ඕනේ මේ සතරමා භූතය තුළින්. කායික මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ පඨවියෙන් ආපෝ මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ වේදනාවෙන් වායෝ මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයෙන් ආලෝක මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ සිතින් චිත්තානුපස්සනාවෙන්. එනම් මේ මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරන්න ඕන ක්‍රමවේද හතරක් මට්ටම් හතරක් පවතිනවා. එනම් මේ භාවනා යෝගියා එහෙම නැත්නම් භාවනාව යන වඩන තාපසයා මේක දැනගත්තේ නැත්නම් එයාට මේ මට්ටම් පිළිබඳ අවබෝධ නැති නිසා මෙයා මෛත්‍රී භාවනාව පටල ගන්නවා. එහෙනම් අපි දැක්කා අපි මෛත්‍රී කරන සෑම ජීවියෙක්ම අරන් බලනකොට ඒ ජීවියා අපි මෛත්‍රියට භාජනය කරන්නේ අපේ මතකේ තියෙන නිසා. දැන් උත්තරයක් දෙන්න මතකේ තියෙනවා කියලා කියන්නේ ගනුදෙනුවක් තියෙනවා කියන එක නෙමෙයිද? එයා අපේ හිතවතෙක් ඥාතියෙක් මිත්‍රයෙක් සහෝදරයෙක් අතුරෙක් වෛරකාරයෙක් එදිරිකාරයෙක් මේ කියන කට්ටිය ඔක්කොම කවුද අපේ ධනදෙනු කාර්යෝ අපෙත් එක්ක මේ ලෝකේ කුසල අකුසල පව්පින් කියන මේ කර්මානුරූපීව ගනුදෙනුවට සුදුසුකම් ලැබපු කට්ටිය ආවල් රටේ ජනාධිපතිතුමා මට විරුද්ධ වුණා කියලා කවුරු හරි කියනවාද එහෙම කියන්නේ නැහැ නේ. ඇයි එහෙම ගනුදෙනුවක් කළා නැහැ. එහෙනම් අපි මට මෙයා මේම කළා මට මේම සිද්ධ වුණා කියලා අපේ ගමට අපේ අඳුරන පිරිසට අපේ සමාජයට අපේ ජීවිත කාලයේ අපි මුණගැසෙන කට්ටියට සාපේක්ෂව තීරණයකට එනවනම් ඒ කියන්නේ සියලෝම පින්වත්තුන් අපෙත් එක්ක මේ කර්මය ගනුදෙනු කරන්නට ආපු කට්ටිය ගනුදෙනු කරන කට්ටිය. එනම් මේ ගනුදෙනු කරන කට්ටියට අපි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ මේ කයට පතනකොට එයාගේ ඥානවල තියෙනවා එයාගේ ලේ ධාතුවේ න්‍යෂ්ටිය තියෙනවා මොලේ සෛලවල තියෙනවා විඥානයේ අනුගත වෙලා තියෙනවා එයා විසින් අපට ඇති කරපු සියලෝම කර්ම චේතනා මේ විශ්වයේ තැම්පත් වෙලා තියෙනවා මේ කර්මයේ තැම්පත් වෙච්ච තැන් මේවා ඒ ඒ තැම්පත් වල මතුවෙනකොට ඒ මතකයන් එයා අපෙන් වන්දියේ ඉල්ලනවා වචනේ ඉල්ලනවා අපට වේදනාවෙන් ඉල්ලනවා ගුටි දීලා බැනලා ඉල්ලනවා අපට සිතුවිලි වලින් අපි දිහා අනවශ්‍ය විදියට ඉතලා පරිගන්න සැලසුම් කරලා එහෙම ඉල්ලනවා එහෙනම් මේ වන්දිය ඉල්ලන මේ සෑම සත්‍යයකටම ජීවියෙකුටම අපි කොහොමද මේ වන්දිය ගෙවන්නේ කියලා බැලුවාම අපි ගෙවන්නේ මෛත්‍රී භාවනාව තුළින්. එය අපට මොනම හිංසාව, පීඩාව, වේදනාව කරලා තිබුණත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ එහෙම කෙනෙක් මගෙන් පලි ගන්න නෑ. එහෙම සත්වයක් මේ ලෝකේ නෑ මට ඉන්සා කරන්නට. මේ සත්වය ඇදලා තින්නේ සතරමා භූත වලින්. එහෙනම් සතරමා භූත සම්බන්ධයෙන් මා විසින් කරගත්තා වූ කර්මයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කර්මය ඉවර කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පරිණිරවාණයටපත් වෙනවා. හරි. එහෙනම් අපේ ජීවිතයේ නිවන් දකින්නට අපි මේ සත්‍ය ආදියා බලලා බෑ. මේ සත්‍ය ඇදිලා තින මේ සතරමා භූතය එක මට ගනුදෙනුවක් තියෙනවා. මේ සතරමා භූතය තමයි මේ වන්දිය මගෙන් ඉල්ලන්නේ. එයාගෙන් තමයි මට මේ කම්පණය ඇති වෙලා තින්නේ. අන්න එතනට ඒ මානසිකත්වයට අපිපත් වෙන්න ඕනේ. මේ මෛත්‍රී භාවනා වඩන තාපසයා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා එහෙනම් අපේ ජීවිත කාලය තුළ අපට ගොඩාක් අත්දැකීම් තියෙනවා පුද්ගල ස්වභාවයන් එක්ක අපේ ගනුදෙනු. එහෙනම් ඒ පුද්ගලයන්ට අපි මෛත්‍රිය වඩනකොට මේක විද්‍යාත්මකව මොනවද වෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. දැන් ඉසතෙල් ගාමේ උත්සවය කියලා ගත්තාම සියලෝම පින්වතුන් එනවා විහාරස්ථාන භූමියට නායක ස්වාමින්වහන්සේ අරා ඉසතෙල් ගා ගන්න ඕනේ. එතකොට නායක ස්වාමීන් වහන්සේ තෙල් වල රත තියලා තෙල් ටික අතට අරගෙන ඉසේ ගාලා ආශිර්වාද කරනවා. මේක සම්ප්‍රදායක් වශයෙන් කාලයක් තිස්සේ පවතින එකක්. දැන් පැය ගානක් හැමෝටම ඉස තෙල් ගාලා ආශිර්වාද කරලා අත සබන් දාලා ඒ දුවත් දැන් තෙල් සුවඳ නැද්ද පහේ තියෙනවා. ඇයි මේ තෙල් වලත් එක්ක මේක සෑහෙන වෙලාවක් ගනුදෙනු කරපු නිසා මේ ශාරීරියේ සෛලවල මේ තෙල් සුවඳ තියෙනවා. මේ පින්වතුන්ට මතක ඇති දානයක් අපි ආහාරය පිණිස ගත්තාම ඒ ආහාරය අරන් ඉවර වෙලා මේ අත කොච්චර සබන් දාලා පිරිසිදුට ඒදුවත් ඒ ආහාරවල වල තියෙන සුවඳ ඒ තුන පහේ එම නැත්නම් ලුණු හැඹුල් වල සුවඳ මේ හතේ තියෙනවා කතා කරනකොට ඒ නිකුත් වෙන ශබ්දයේ තුල ඒ සුවඳ තියෙනවා. එහෙනම් මේ පුංචි කාරණාවක් තුල මෙච්චර මේ සුවඳ තියෙනවා නම් අපි යම්කිසි කෙනෙක් දිහා මෙනේ කරලා ආලෝක ධාතුව අරා තරංගයක් වශයෙන් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට ඒ රූපය මෙනෙහි කරනකොට මේ රූපයට මේ ආශිර්වාද තරංගයකින් වදිනව නේද? නැවත නැවත මේ රූපයටගේ මේ තරංගය වදිනකොට මේ රූපය මේ තරංගය තුලින් අනුගත වෙලා මේ තරංගය මේ ශරීරයේ තියෙන සෑම ඥානගත වෙලා මේ තරංගයේ බවට එයාගේ විඥාණය කර්මයටපත් වෙනවා නේද? අපි මොන තරංගයකද මීටරය අරවන්නේ? ඒකට අනුව ඒ ගුවන් විදුලි සේවාවේ වැඩසටහන අපට ඇයෙනවා නම් මේ තරංගයෙන් තරංගයට මේ ගනුදෙනුව වෙනස් නම් අපි දෙන තරංගයට ඒ ගනුදෙනුව වෙනස් වෙන්න ඕනේ. අපේ ආශිර්වාද තරංගය එයාට ගින් පතිත වෙලා එයාගේ කායික චර්යාව අපි පිළිබඳව එයාගේ මානසික චර්යාව අපි පිළිබඳව එයාගේ වචන උවමාරුව අපි පිළිබඳව ඒක වෙනස් වෙනවා. ඇයි අපි මේ මෛත්‍රිය තුලින් එයා වෙනස් කරලා මේ ලෝක සත්‍යයම සුවපත් කරලා නිදුක් කරලා නිරෝගී කරලා මේ ලොව සුවපත් කරන්න පුළුවන් භාග්‍යතු වංශයේ මේ මෛත්‍රී භාවනාව තුළින් උදාහරණයක් වශයෙන් අපි යම්කිසි දරුවෙකුට සාප කරලා බලන්න ඒ දරුවාට වෙන දේ මොකද්ද කියලා අනේ මේ දරුවා වැඩක්ම නැහැ ඉගෙන ගන්න නැහැ ඉගෙන ගන්න බෑ මේ වගේ මෝඩ ළමෙක් මට ඉපදුනා කියලා තමන්ගේ දරුවාට මේ විදිහට මෝඩ ළමයා නූගත් ළමයා කිසිම වැඩක් නැති ළමයා කියලා පොඩි කාලේ ඉඳලා අවුරුදු 10ක් විතර කියලා බලන්නකො ඒ දරුවට මොකද වෙන්නේ කියලා හැම විභාගෙම අන්තිමයා හැම විභාගෙම අසමත් යන යන රස්සාවල් පාළුවට යනවා කිසිම වගතුවක් නැහැ එයාට භූමියක් දුන්නාට ඒකෙන් හරියට ආදායමක් ලබන්න තේරෙන්නේ ඒ කියන්නේ එයා නිෂ්ඵල කෙනෙක් වෙනවා. අපේ ආශිර්වාදය එයාට අපට යුක්තක් වෙලා සාපයක් වෙලා ඒ වගේ තමයි මොකවත් බැරි කෙනෙකුට අනේ මෙයාට සෑහෙන දක්ෂකම් තියෙනවා. මෙයාගේ හැකියාවල් මෙයා දන්නේත් නැහැ. මෙයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක් කවදාරි විශාල ස්ථානයකට යනවායි කියලා එහෙම අනාගතය පිළිබඳව විශ්වාසයක් ඇතුව ආශිර්වාද කරලා බලන්න ඒක එයාට විශාල පිපිදීමක් වෙනවා. එයා කල්පනා කරනවා එච්චර දේවල් මයි ළඟ තුනක් තියනවාද? එහෙනම් ඒ දේවල් මම ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඒවා එයාගේ ගතිගුණ බවට විඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. එයා මේ ලෝකේ දක්ෂයෙක් වෙනවා. එහෙනම් මේ මෛත්‍රී භාවනාව කොච්චර වැදගත්ද කියලා කිව්වොත් අපේ පුද්ගලික ජීවිතය තුළ අපි මේ මෛත්‍රී භාවනාව කරලා තිනවා අනිත් පැත්තට. අනේ මට පිං මදි වෙන්න ඇති. බුදුවරුන්ගෙන් බණහාලක් මට තේරෙන්න නැතුව ඇති. මට කුසල් නෑ මේ භවයේ නිවන් යන්න. සසරෙන් එතර වෙන්න තව කල් තියෙනවා. සිල් ගන්න ටිකක් වයසට යන්න එපාය. මේවා අලසකමින් අප කෙරෙහි අපි වඩන මෛත්‍රී භාවනාවක්. මේක ඇත්තටම මෛත්‍රියක්මයි. අනේ පව මෙයාට පින්මදි නිවන් දකින්න එන තව ටිකක් පින් කරගෙන හිටියද බලන්න යා මෛත්‍රී කරන ඇති. මේ ලබාපු මිනිසත් භවයේ නිවන් දකින්න කුසල් නැණේ අපට බුදුවරු දැකලත් අපි නිවන් දැකලා නැහනේ කියලා අපට අනුකම්පා කරලා එයාට නිවන් චර්යාවේ යෙදෙන්නේ නැතුව එයාව නිදාස් කරනවා විවේක ගන්න අරිනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව අපි අනිත් පැත්තට වඩලා ඒ නිසා තමයි හැම භවෙම අපට නිවන් දකින්න බැරි. ලබාපු මිනිසත් භවය නිකම්ම විනාශ වෙලා පොළොවට පස් යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි අපි කෙරේ අලසකමේ ආශිර්වාදයක් දීලා ඒක මේ කයට හොඳට පත්තියම් වෙලා. හැම භවයේම ඉපදිලා මේක තමයි කියන්නේ මොකද්ද? ඒ කාලේ ඉඳලා ඉතින් මේක වැඩුවාට ඉතින් කොයි ඉතින් වැඩුණා. මේවා වඩන්න ඉතින් පාරමිතා පිරෙන්න එපා. ඉතින් පාරමිතා පිරෙන්නේ කොහමද? කලය අනිත් පැත්තට අරවලා වැස්සේ තිබ්බාම වතුර ලිස්සලා යනවා පිරෙන්නේ නැහනේ. කලය උඩු පැත්තට උඩුගම් බලා පුරවන්න එපාය. උඩ පැත්තට තියලා තිබ්බාම වතුර වැටෙනවා කවදරි දවසක මේක පිරෙනවා මේ පාරමිතාව පුරන්නේ පුරවන්නේ පිරෙනකම් බලාගෙන ඉන්නවා කලයේ අනිත් පැත්තට අරවල ඒ කියන්නේ නිවන් චර්යාවේ තුල රැඳෙන්නේ නැහැ ඒන් කොටාගෙන ගොවිතැන්පත් කරගෙන ගෙවල් හදාගෙන දරුවා හදාගෙන දරුවන්ට අනාගතයට වස්තු හදාගෙන බඩු මුට්ටු හදාගෙන උගන්නගෙන ওই කටයුතු වල ඉඳගෙන කියනවා ඉතින් පාරමිතා පිරෙන්නපාය ඉතින් කලේ අනිත් පැත්තට තිබුණා මේක කොහොමද පිරෙන්නේ? හැම දෙපොළටම සිල් ගන්න එපාය. දාම් සාකච්ඡා කරන්න එපාය. ඉරිදා වාගේ විවේක දවස් හැමදාම අවසට බුදුන් වඳින්න පන්සලට යන්න එපාය. හාමුදුරුවොත් එක්ක මොනාරි කමඨාණක් භාවනාවක් දැනගන්න එපාය. විවේකේ ඉන්න කාලේ හැමදාම මේක වඩන්න එපාය. හැමදාම අවස අයට මල්පම් පූජා කළ ගෙදර පවුලේ අයත් එක්ක හැමදාම බුදුන් වඳලා පුරුදු වෙන්න එපාය. වචන ඕමාරු වල තියෙන අඩුපාඩු හදන්න ඕනේ. gedara කට්ටියට කියලා අපෙන් හිංසා පීඩා වෙනවා නම් ඒක හදන්න ඕනේ. පන්සිල් කැඩෙනවා නම් ඒව හදන්න ඕනේ. මේම කලේ පුරවන්නේ මේ සීල පාරමිතා, දාන පාරමිතා, නෙක්කම්ම පාරමිතා, මෛත්‍රී පාරමිතා, වීර්ය පාරමිතා මොකවත් පුරවන්නේ කලේ අනිත් පැත්ත කරවලා තියලා අවසායට බුදුන් වඳින්න ටීවී බල බල ඉන්නවා කරන තරම කරන්නේ ඔක්කොම පන්සිල් කැඩෙන වැඩ හැබැයි කියන මේ පාරමිතා පිරෙන්න එපාය. දැන් මේ කලේ තවත් කෙනෙක් ඇවිල්ලා පුරවලා දුන්නොත් නිසා මේක පිරෙනවද? මේ ක්‍රමයට පිරෙන ක්‍රමයක් නැහැනේ. එහෙනම් අපේ ජීවිතේ අපි දන්නවා අපට අපි කරගෙන තියෙන ආශිර්වාද හැම එකක්ම අපට යුද්ධක් වෙලා සුදුසු නැති ආශිර්වාද අපි වෙනුවෙන් අපි කරගෙන ඒකම අපට දැන් සංසාරේට ලොකු ප්‍රශ්නයක් බාධකයක් වෙලා එහෙනම් අපට අපි ආශිර්වාද කරන්න ඕනි කොහමද? අනේ මට උත්තරීතර මිනිසක් බව හම්බුණා. මම මිනිසක් බව ලබන්න මෙච්චර කුසල් පින් කරේ නිවන් දකින්න එහෙනම් ආපු වැඩේ කරන්න ඕනේ. මොනවද ආපු වැඩේ කියන්නේ මේ පොළවට මිනිසක් බවයට ආපු වැඩේ කරන්න ඕනේ. එතකොට මේ ගෙවල් දොරවල් ඒවා තිබිච්චාවේ ඒවා අම්බ කරලා ඒ අවශ්‍ය කටයුතු කරලා විවේක තින සෑම මොහොතක් ගානෙම නිර්වාණයට අදාළ කටයුතු වල නිරත වෙන්න ඕනේ. අපි ඒනක ඉතියත්, වැඩ පොලක ඉතියත්, ගෙදරක ඉතියත් විවේක තියෙන සෑම වෙලාවකම භාවනාවක නිරත වෙන්න ඕනේ. තමන්ගේ දරුවන්ට ඒ දෙමෝපියන්ට ඥාතින්ට සහෝදරයන්ට ධර්මානුකූල දේවල් විතරක් කතා කරන්න උරු කරන්න ඕනේ. එහෙනම් gedara සෑම වෙලාවෙම ධම්ම සාකච්ඡා වෙනවා. පුංචි කාලේ ඉඳලා ඒ දරුවෝ සිල් ගන්න නම් ඒ කට්ටියට ආදර්ශයට අපි සිල් ඇඳගෙන ඒ දරුවොත් වඩාගෙන ඉස්කෝ පන්සලට ගියා නම් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ දරුවෝ අරගෙන ඉස්කෝලේ යන්න. ඒ ක්‍රමේම පන්සල් භූමියට පුරුදු කළා නම් ඒ දරුවෝ දන්නේ මේ වයස 20ට යනකොට තමයි සිල් ගන්න කියලා. ඒ දරුවෝ දන්නවා මේ අනිවාර්යෙන් දෙපොළට සිල් ගන්න ඕනේ කියන එක විතරයි දන්නේ. ඇයි දෙපොළට සිල් අරගෙන උරු කරලා තින්නේ? වයසට යනකොට කරන ක්‍රමයක් නෙමෙයි මේක හැමදාම කරන්න ඕනේ ක්‍රමේ නිසා ඒ දරුවා අවුරුදු 15 16 වෙනකොට සිල් ගන්න උපාසක පින්වතෙක් බවට පත් වෙනවා සිව්වන පිරිසක් බවට පත් වෙනවා එහෙනම් අපේ දරුවා අසත්පුරුෂ වෙන්න අපට නොසලකා අරින්න ඒ දරුවාගෙන් ගුටි කන්න ඒ මානසිකත්වය ඇදුවේ කවුද අපිම නේද පොඩි කාලේ ඉඳලා දාමට උරු කරන්නේ නැතුව පන්සල් ගෙනියන්නේ නැතුව ගෙදර ටීවී බල බල ලෞකික දේවල් පංචකාමයන් පිනවන දේවල් උරු කරලා පස්සේ ඒ දරුවා අපට කන පැලෙන්න ගැව්වාම මගේ දරුවා මට ගැව්වයි කියලා ඒ දරුවත් එක්ක වෛර බැඳගෙන ඉඩම් ටික අනාථ මඩමට ලියනවා ගෙවල් ටික ගිනි තියනවා බඩු මුට්ටු පොලේ ගන්නවා ඔක්කොම විනාශ කරලා මට අත ඉස්සුවා මම ඔක්කොම විනාශ කරනවා ඉඟාන්න බවටපත් කරනවා මේ කට්ටියගේ මම පලි ගන්නවා කියලා දැන් මම අඟුලිමාලෙක් වෙලා නේද? දකින දකින හැමෝම මරලා ඇඟිලි ගන්න ක්‍රමයට දැන් මගේ සිත ඇදිලා නැද්ද? අන්න බලන්න මෛත්‍රී භාවනාව අනිත් පැත්තට වෙලා. Tamange අතේ මුදල වියදම් කරලා Tamange පුද්ගලික ධනය වියදම් කරලා අපට ඕනියම කරගෙන ඇත්තටම අපිට දරුවේ කට උස්සනවා නම් අපේ ඥාතියේ මිත්‍රයෙක් අඹුවක් එහෙම නැත්නම් අම්මෙක් තාත්තෙක් අපිට විරුද්ධ වෙනවා නම් ඇත්තටම සාදුකාරයක් දෙන්න ඕන මුළු ගමටම ඇයෙන්න. මිනිස්සු කලබලලා දුවගෙන යනවා හැමදාම කෑ ගන්න සද්ද ඇවිල්ලා තිනේ මොකද මේ එකපාරට සාදුකාරයක් ඇින්නේ මේ සද්දේ කම්පණය වැඩි මුළු ගමම කැළඹිලා යනවා මේ සාදුකාරය මොකද්ද කියලා අනකොට කියනවා මේගොල්ලෝ මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුන්නා එතකොට අන මොකද්ද මේ විදිහට මේ කටයුතු මට කරලා මේ තරම් යුතුයකම් වාක්‍යයෙන් කරලා කණ්ඩ බොන්න දීලා අදපු කට්ටිය මේ හැමදේම අනිත්‍යයි මේ හැමදේම ලෝකයේ තියෙන පැවැත්මක් කිසිම කෙනෙක් පුදුජන කෙනෙක් විශ්වාස නැහැ ලෝභ දේශ මොහ වෛර තියෙනවා මේක වටා ගන්න මට අවුරුදු 25 ගියා මේ කට්ටිය මට චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ දැන් මට කියලා දුන්නයි කියලා කිව්වම අර මිනිස්සු දැනගත්තා මේ උපාසක පින්වත්තා අනිවාර්යෙන් මේ භවයේ ඊතර වෙනවයි කියලා එහෙනම් අපේ ජීවිතවල ගොඩාක් අවස්ථා තියෙනවා අපි මේ මාර්ගය වරද්දගත් එක. එහෙනම් මේ මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා මොකද්ද මේ වඩන්නේ කියලා බලනකොට එයා ಗುಣධර්ම වඩනවා පටවි මට්ටමින්. අපේ ජීවිතයේ ගොඩාක් තැන්වල අපට වැරදිලා තියෙනවා. අනන්ත අප්‍රමාණ අපි වරද්දගෙන තියෙනවා අපේ නොදැනුවත්කම පිළිබඳව. එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. මේ දක්වා සිල් අරගෙන නැත්නම් අද ඉඳලා තීරණය කරන්න ඕනේ. අද ඉඳලා අනිවාර්යයෙන්ම දෙපොයි දවස මගේ නෙමෙයි ඒක භාග්‍යතුන් වහන්සේගේ. ඒ දවස මම බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒ පැය 24 මම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කැප වෙනවා කියලා ඉන්න සියලෝම කෙනා අරගෙන පන්සල් භූමියට ඇතුල් වෙනවා. ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඔක්කොම කට්ටිය සිල් ගන්නවා. එහෙනම් අපේ ජීවිතේ අපි ධාර්මික වුණොත් අපේ ජීවිතයේ ගුණයාපත් වුණොත් ඒකාන්ත වශයෙන්ම මේ පෞල් ජීවිතයෙන් අපි අයින් වෙන්න අවශ්‍ය නැහැ. ඒක තුළින් අපට රාහත් ඵලයට වෙනකම්ම වඩන්න පුළුවන්. හේතුව පෞල් ජීවිතයෙන් තමයි නිවන් දකින්න ලේසි. එහෙනම් අපි හැම දෙයක්ම අවුලවගෙන ප්‍රශ්න බවට පත් කරගෙන ඒවා විඩාව බවට පත් කරගෙන ඔළුව අවුල් වෙලා ඇවිලෙනකොට ඇවිල්ලා කියනවා මේ දරුවන්ට මම අවුරුදු 40ක් වැඩ කළා. මේ දරුවෙන මෙච්චර මාක්සි වුණා. කිසිම කෙනෙක් මට සලකන්නේ ඒ ඒ අය කසාද බඳලා ඒ අයට ගෙවල් අදාගෙන කාලා බිලා ඉන්නවා අම්මා තාත්තා ඉන්නවද කියලාත් බලන්න ඇත්තනේ නම් ඒක කොච්චර සාධාරණද දරුවෝ එහෙමමනේ කරන්නත් ඕනේ ඒ දරුවන්ට විරුද්ධව කරන චෝදනාවට අපි කියන්නේ පුතා එහෙමම කරන්න ඇයි තාත්තා කරලා තින්නේ තේකමනේ තාත්තා සිල් ගත්තද? ಗುಣ ධර්ම වැඩුවද? භාවනා කළාද? පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ විවාහ වෙච්ච කාලේ ඉඳලා දරුවෝ ඉපදිච්ච කාලේ ඉඳලා ඒ දරුවත් වඩාගෙන සිල් ගන්න ගියාද මොකවත් කරලා නැහැ. එහෙනම් තාත්තාත් කසාද බැඳලා ඒ අම්මා තාත්තා අත්හැරලා තමන්ගේ භාර්යාව තමන්ගේ පවුල තමන්ගේ අනාගතය කියලා වැඩ කළා නම් ඒ දරුවොත් ඒක කරන එක ඉතින් පුදුමයක් නෙමෙයිනේ. කොස් ගායෙන් කොස් විතරනේ දෙල්ලෙන්නේ නැහනේ. එහෙනම් පොල් පැලය කියලා අපි කියනවා මේ පොල් පැලෙන් අපට කොහොමරි මේ කාලේ පොලස් කෙඩි ටිකක් හම්බෙන්න ඕනේ වරක ටිකක් හම්බෙන්න ඕනේ කියලා පතාගෙන ඉනකොට වරක හැදෙන්නේ නැහැ පොල් ගස්වල. පොල් තමයි හැදෙන්නේ. එහෙනම් අපි වපුරලා තියෙන්නේ අසත්පුරුෂ ගුණාංග නම් පංචකාමයන් පිනවගෙන මේ ලෝකේ යන පැවැත්මේ චර්යාවක් නම් ඒ දරුවන්ගෙන් කොහොමද ලෝකෝත්තර එකක් හම්බෙන්නේ? එහෙනම් මේ කායානුපස්සනාව කියන මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේදය මේක. මේ කයේ චර්යාව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ කයට මොනවද දෙන්නේ ඒක නැවතම් වෙනවා. මේ ගැඹුරු විද්‍යාව එයා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිනවා. එහෙනම් අපේ ජීවිතයේ අපට යම් යම් කට්ටිය යම් යම් ගනුදෙනු කරනවා යම් යම් විදියට අපට සලකනවා එයා සාදුකාර දෙනවා හේතුව ඒකට එයා කැළඹෙන්න එයා දන්නවා මම දීපු දේවල් මට නැවත ලැබෙනවා මම මොනවද මේ ලෝකේ හේතු හැදුවේ ඒකට අනුව හේතුවේ ඵලය දම් අටහරගෙන එහෙනම් මේ මෛත්‍රී භාවනාව විතරයි අපට තියෙන එකම සරණ මෛත්‍රී භාවනාව විතරයි මේකට තියෙන එකම පිළියම මෛත්‍රියෙන් තුල විතරයි මේ ප්‍රශ්නෙට විසඳන්න විසඳුමක් තියෙන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන අපට ගනුදෙනු කරන සෑම කෙනාටම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා එයා ආශිර්වාද කරනවා හේතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ හේතුව ඇදිලා ඉවරයි දැන් ඵලය අට ගන්නවා කම්මා කම්ම ඵලය හේතුඵල ධාමයෙන් මේ ලෝකයේ කිසිම කෙනෙකුට බේරෙන්න පුළුවන් කමක් නැහැ මේ පින්වත්තුන් කොච්චර බේරිලා අවුරුදු 40 50 වෙනකන් මේ විශ්වයේ ඇංගිලා හිටියත් අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පින්වතුන්ට මෙතනට එන්න සිද්ධ වුණා. සිටිවිලි පාළ වුණා යන්න ඕනේ දාණය බාර ගන්න ඕනේ වරද්දන්න නැතුව දෙන්න ඕනේ ඒ යුතුයකම් වාක්‍යම් කරන්න ඕනේ කියලා নানা ප්‍රකාර සිටිවිලි පාළ පාළ වෙලා ඒ චෛතසිකය ඉර්ධියම අපි උස්සාගෙන ඇවිල්ලා මෙතනින් තියලා මේ පින්වතුන් දන්නේත් නැහැ. එහෙනම් හේතුව හැදුවනම් ඵලය හම්බෙනවාමයි ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ අවශ්‍ය හේතු හදාගත්ත කට්ටිය ප්‍රාර්ථනා සිතිවිලි ඇති කරපු කට්ටිය මේ ලෝකයේ කොයි අස්සක මුල්ලක හිටියත් ඒගොල්ල ඉරිදියම් වාගේ ඉස්සිලාවිලා මෙතනින් පාත් වෙනවා හේතුව අපි ඉන්න දිශාවට ඒ ධර්මයේ තියෙන දිශාවට ඒ පින්වතුන් ඇදිලා යන්න ඕනේ මේක හේතුඵල ධර්මයක් මේක වෙනස් කරන්න බෑ එහෙනම් අපි මේ ලෝකයේ නාමයක පර්වතේ හිටියත්, සමුද්‍ර මැදේ හිටියත්, කර්මය දැන් අපි හොයාගෙන නැද්ද? එහෙනම් හේතුඵල ධාමට අනුව මේ කර්මා කර්ම විපාකයට අනුව අපට මේ ලෝකේ කොහෙවත් බේරිලා ඇංගෙන්න බැරි නම් කර්මයෙන් බේරිලා දුවන්න මේ මහ පොළවේ ඉඳ අපට මදි නම් තියෙන්නේ මොනවද? පරිසම් දෙන්න හැරලා නිස්සබ්ද වෙන එක. අතුරාට අතුරුකම් කරන්න දෙන්න මිතුරාට මිතුරුකම් කරන්න දෙන්න. පලි ගන්න මිනිසයාට පලි ගන්න දෙන්න. අපට සලකන කෙනාට සලකන්න දෙන්න. අපෙන් පැර ගන්න උදර ගන්න කෙනාට උදර ගන්න පැර ගන්න දෙන්න. අපට නිନ୍ଦා අකෞරව අප්‍රශංසා කරන කට්ටියට ඒ නින්දාව කරන්න අරින්න. ප්‍රශංසා කරලා ගෞරව කරලා වැඳලා යන කටට ඒක වැඳලා ප්‍රශංසා කරලා යන්න අරින්න ඒ හැම හේතුවට අදාළ ඵලයට ඒ ඒ විදියට ඵල අට අරගෙන ඒවා විනාශ වෙලා ඉවර වෙලා යන්න අරින්න මේක තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් කායානුපස්සනාව කියන මට්ටම පරිපූර්ණ වීම. එහෙනම් කායික වශයෙන් ගනුදෙනු කරන සෑම කෙනාටම අපේ ජීවිත කාලෙම සෑම තප්පරයක් ගානේ අපි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමින් අපි ලබාපු මිනිසත් භවයේ ගත කරන්න ඕනේ. යම්කිසි විඥානයක් නිසා මගේ සිතට කම්පනයක් ඇති වෙනවා නම් අකමැත්තක් ඇති වෙනවා නම් මම කැළඹෙනවා නම් මාගේ සිත එයා නිසා ගොඩාක් වේසටපත් වෙනවා නම් ඒ ගනුදෙනුව තියෙන බව විතරයි අපි දැනගන්න ඕනේ. ඒ අසුවලා මේම කළා, අසුවලා මට අක්‍රෝෂ කළා, අසුවලා වෛර කළා, අසුවලා නිඳා කළා කියලා අර අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිමේ කියන ඒ ධම්මපදයට <clears throat> අනුව අපි වෛරය ඇති කරගන්නේ ඒතෝ වෛරය මේක සංසිඳවන්න බෑ වෛරය සංසිඳවන්න පුළුවන් මෛත්‍රියෙන් පමණයි මේ ලෝකයේ සෑම ගනුදෙනුවක් තුළම වෛරයක් පවතිනවා අපේ පලිගන්න නිඳා කරන හැමෝම වෛරය පරිමාණවා ඒ විතරක් නෙමෙයි අපට මිතුරුකම් කරන අපපාතන කරන කට්ටියත් වෛරයක් පරිමාණවා ඇයි මිතුරුකම කියන බැඳීම අපිට නිර්මාණය කිරීම නිවනට බාධාවක් නෙමෙයිද අපට අපපාතන කරලා සත්කාර කරලා අපිව මේ වලින් මත් කරලා එහෙනම් ලාභ සත්කාර වලින් අපිව මෝහයටපත් කරලා ඒක තුළින් ලෝභ ඇති කරලා දැන් ඒක තුළින් අකටයුත්තක් වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකයේ හොඳ කියන නරක කියන දෙකෙන්ම අපට අයාපතක් වෙනවා. කුසල් පින් කළාම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. අකුසල් පව් කළාම අපායේ ඉපදෙනවා. ඒ කියන්නේ හොඳෙනොත් නරකක් වෙලා තියෙන්නේ නරකෙනොත් නරකක් වෙලා තියෙන හේතුව දෙපැත්තෙම ඉපදීමක් තමයි වෙලා තියෙන්නේ. එහෙනම් හොඳෙන් වැඩකුත් නැහැ, නරකෙන් වැඩකත් වැඩකුත් නැහැ. නිවීම විතරයි අපි විසින් කළ යුත්තේ. එහෙනම් අපිට මේ ලෝකයේ ගනුදෙනු කරන අපේ විඥාණයට සම්බන්ධ අපේ විඥාණයත් එක්ක මතකේ රැඳිච්ච සෑම කෙනාටම අපි පොදුවෙන් සියලු සත්වයෝ ලෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා නැවත නැවත ජීවිත කාලෙම අපි ජප කරමු මේක 108 වාරයක් 1008 වාරයක් නෙමේ මුළු ජීවිත කාලෙම කියන්න ඕන සූත්‍රයක් මේක මේ ධම්මපදයේ නැසෑම තප්පරය ගන්න සත්‍යයනා කරන්න ඕනේ එහෙනම් මේ විදිහට අපි කරනකොට මේ ලෝකේ සෑම කෙනාගේ විඥාණයටම මේක යනවා කඩියක් අපි අපනවා නම් ඒ කඩියත් එක්ක මගේ විඥාණයට ගන් දෙනවා තියෙනවා කර්මයක් තියෙනවා ඒක තමයි කෝටි ප්‍රකෝටි කඩියෝ ඉන්නකොට අර කඩිය විතරක්ම ආවපුවේ මේ ලෝකේ කෝටි ගණන් සර්පෝ ඉන්නවා අර කුණ කට්ටා විතරක් මාව ඇපුවේ එහෙනම් මොකද්ද මේකට තියෙන හේතුව ඒ විඥාණයට මේ විඥාණයෙන් ගනුදෙනුවක් තිබුණා එහෙනම් අපි නැවත නැවත මේ මෛත්‍රී භාවනා වඩනකොට ඒ ඒ පුද්ගලයන්ගේ කයට ඒ සත්‍යයන්ගේ විඥාණයට මේ තරංගයෙන් පතිත වෙලා ඒ අණුවත් එක්ක විඥාණයත් එක්ක මේ තරංගේ එතිලා ඒවා ඥානගත වෙලා එයා තුළ සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවය ඇති වෙනවා. එහෙනම් මොකද්ද මේ සුවපත් නිරෝගී නිදුක්භාවයෙන් අපට තියෙන ප්‍රයෝජනය කියලා බැලුවාම ඒ වෛරය ගන්නෙ එයා තුළ තියෙන දුක පවතින නිසා. එයා මානසිකව අසනීප වෙච්ච නිසා, එයා තුළ සුවපත්භාවයේ නැති නිසා. එහෙනම් දුක නැති වෙනකොට එයා සන්තෝෂයටපත් වෙනවා. සන්තෝෂයෙන් ඉන්න කෙනෙකුට පරිගන්න බෑ. නිරෝගිමත් නම් එයාගේ මනසේ තියෙන අසනීප මානසික ලෙඩ නැත්තම් එයාගේ මනස ගොඩාක් පැහැදිලි නම් නිරෝගිමත් මනස නිතරම චිත්තානුපස්සනාවෙන් ඉන්නවා සියෙන් ඉන්න කෙනෙකුට පරිගන්න බෑ එහෙනම් සුවපත් භාවය එහෙම නැත්නම් නිදුක් භාවය නිරෝගී භාවය අපි එයාට පූජා කෙරුවොත් එයාට සිද්ධ වෙනවා සෑම මොහොතක තුළම පැහැදිලි නිර්වෘල් මනසින් සිතානුපස්සනාව ගනුදෙනු කරන්නේ ඒ කියන්නේ එයාගේ මේ ලෝකේ කාටවත් අනතුරු වෙන්නේ ඒ අනතුරු වෙන්නේ නැති වෙනකොට අපෙත් එක්ක තියෙන කර්මය එයා අත්හරිනවා ඕන්නේ ඒ මිනිස්යාගේ මොකටද මම පරිගන්නේ වැඩක් නැහැ නිකන් බොරුවට නිකන් මගේ කාලෙත් අපරාධය මගේ චරිතෙත් අපිරිසිදු වෙනවා කියලා ඒම ඥානය පාළ වෙලා අපිව බලනකොට ආක බලාගෙන යනවා අපෙන් පරිගන්නේ අපට අනුකම්පාවෙන් සමාව දීලා එයාගේ වැඩක් බලා ගන්නවා එහෙනම් මේ විදිහට අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ සෑම කර්ම ගනුදෙනුවක්ම ඉවර කරලා දාන්න. අපි ලබාපු මිනිසත් භවයේ මේ සතර සතිපට්ඨානය අපට මෛත්‍රී භාවනාව තුළින් වඩන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා අපි සතර සතිපට්ඨානය වඩමු මේ කායානුපස්සනාව වඩමු මෛත්‍රී භාවනාව තුළින් එහෙනම් අද ඉඳලා අපි සතුරාට මෛත්‍රී කරන්නේ නැහැ මිතුරාට මෛත්‍රී කරන්නේත් නැහැ. ඥාතින්ට මිත්‍රයන්ට දරුවන්ට මෛත්‍රී කරන්නේත් නැහැ. අපි මේ ලෝකේ ඉන්න සෑම සත්වයකටම මෛත්‍රී කරනවා හේතුව අපි පාරේ යනකොට කොයිදෝ ගමක තියෙන බල්ලෙක් අපි බුරනවා නම් ඒ විඥාණයට මේකේ ගනුදෙනුවක් තියෙනවා. අපි බස් එකෙන් නැගලා යනකොට බස් එකේ මිනිස්සෙක් ඇගේ ඇපිලා අපට හොඳටම බයිනවා. ඇත්ුනේ එයාමයි වරද එයා කරලා අපිට බැනලත් යනවා. ඒ කියන්නේ ආවල් ගම්මානයට යන බස් එකේ අතරමඟ නගපු ඒ මගියාගේ විඥාණයටත් අපටත් ගනුදෙනුවක් තියෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම තැනකම අපි අරගෙන යන්නේ කර්මය කර්මය ගෙවන්න ඕන නිසා එතනට ගියාම එතන කර්මයක් අපට සූදානම් වෙලා තියෙනවා ඒකට අපි පිළිගන්නට ඒක සූදානම් වෙන්න ඕනේ එහෙනම් අපි දඹදිව ගිහිල්ලා අමනාප වෙලා යන අවස්ථා නැන්ද? එහෙනම් වඳින්න ගියා නම් වැඳ ගන්න එපාය. එතන අමනාපුනේ ඇයි? එහෙනම් එතනක් තිබුණා කර්මයක්. එහෙනම් ඒ කර්මය පරිසම් දෙන්න තමයි අපි මේ ගුවන් යානෙන් දඹදිවට අරන් ගින් තියන්නේ. එහෙනම් අපිව ගිහි ජීවිතේ අරන් ගිහින් තියන්නේ ගිහි ජීවිතේ කර්ම තියනවා පරිසම් දෙන්න. ඇයි අපට දරුවෝ ලැබුණේ දරුවන්ගෙන් කර්ම තියනවා පරිසම් දෙන්න. ඇයි අපට රස්සාව ලැබුණේ රස්සාවෙන් කර්ම තියනවා පරිසම් දෙන්න. ඇයි අපට ඉඩක් ලැබුණේ? ඒවා කොටනකොට තමයි කර්ම පරිසම් දෙන්නේ නා ඉඩම තුලින් කර්ම තියනවා පරිසම් දෙන්න. ඇයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ? ඒක ඇයෙන ධර්මයේ තුලින් කර්ම තියනවා පරිසම් දෙන්න නිවනට. එනම් මේ ලෝකයේ සෑම ස්ථානයකටම අපේ කකුල් දෙක යනවා ඒ යන යන සෑම ස්ථානයකම කර්ම තියෙනවා. අපේ ඇස් වලට පේන සෑම රූපයක් තුළින්ම අපට කර්ම තියෙනවා. ඇයෙන සෑම શબ્දයක් තුළම අපි කොච්චර කැළඹෙනවද තරහ වෙනවද අමනාප වෙනවද සන්තෝෂ වෙනවද හැම શબ્දයක් තුළම කර්ම තියෙනවා එහෙනම් මේ සෑම කර්මයක් ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් අපි මේ සියලු සත්‍යයන්ට මෛත්‍රී වඩන එක එන අද ඉඳලා අපි තථාගතයන් වහන්සේගේ සරණ යන අලුත්ම දායක සරණාගතයෙක් වෙමු අපේ මේ දක්වා අපි හරියට සරණ ගියේ නෑ අපට ඕන විදිහට අපි ිතුවක්කාර කමෙන් පංචකාමයන් පිනව පින මේ ලෝකේ ඉන්න ඇති එහෙම අපි හිතාගමු අද ඉඳලා අපි සැබවින්ම තථාගතයන් වහන්සේගේ සරණ යමු ධම්මේ සරණ යමු සංඝයා වහන්සේලාගේ සරණ යමු එහෙනම් අද ඉඳලා තුරුණුවන් සරණ යන සරණාගතයෙක් බවට අපේ ජීවිතය අපිපත් කරගනිමු එහෙනම් සෑම අවස්ථාවකම චිත්තානුපස්සනාවෙන් මතක තියාගෙන අපි වඩන්න ඕන ධර්මයක් තමයි මේ මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව අපේ නිර්වාණ ධර්මය අපි අරයත් බෝධියටපත් කරලා අපේ සංසාර විමුක්තිය සලසන ධර්මතාවයේ කමඨාන. එනම් මේ භාවනා යෝගියා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතාගෙන භාවනාවේ ඉඳගෙන කල්පනා කරනවා මේ සෑම කෙනාගේම කය මෙනෙහි වෙන මෙනෙහි වෙන කයට මම මෛත්‍රී කළා. මේ ලෝකයේ තියෙන සෑම සතරමා භූතයගෙන් මට කර්ම පරිසම් දෙනවා. ඒ නිසා තමයි මට මෛත්‍රියක් අවශ්‍ය වුනේ. බලන්න අපේ ජීවිතයේ ඇයි මෛත්‍රියක් අවශ්‍ය වෙන්නේ? අතරෙකුත් නැත්තම් මිතරෙකුත් නැත්තම් ගනුදෙනුවක් නැත්තම් එයාට මෛත්‍රිය අවශ්‍ය නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාවක් අපට අවශ්‍ය වෙන්නේ අපට කර්ම පරිසම් දෙනවා. අපට මිතුරෝ අතුරෝ ඉන්නවා සතරමා භූතවල අපි දෝෂ ඇති කරලා දෝෂ හදලා එන අදින්දලා මේ පටවි ධාතුව තුළින් එහෙම නැත්නම් කායානුපස්සනාව තුළින් අපි වටහා ගන්න ඕනේ කිසිම පටවි ධාතුවකට මම කර්මයක් නිර්මාණය කරන්නේ කෙරුවොත් ඒ කර්මය නැවත පරිසම් දෙනකොට මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය මට ඇති වෙනවා. එහෙනම් අපි දන්නවා වැස්සට තෙමිලා බෑ, තෙමුණ තෙම්බිරිසාව ඇදෙනවා, උණ හැදෙනවා. එතකොට අපට බේත් ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මෛත්‍රී භාවනාව අනාගතයට අවශ්‍ය නොවන විදියට අපේ කය, අපගේ සිත, අපගේ සලායතන මේ පටවි ධාතු තුල මේ නාම රූප තුල පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. අපි කෙනෙකුට කතා කරනකොට එයාගේ කයට සිතට දුක ඇති නොවන විදියට වචන ප්‍රකාශ කරනවා නම් මේ කායානුපස්සනාව කියන මේ පටවි ධාතුවේ කර්ම නිර්මාණය වෙන්නේ ඒ මොනොත් අපට පටවි මට්ටමේ චිත්තානුපස්සනාව අපට කරන්න අවශ්‍ය නැහැ. එන අඟුලිමාල දාරුකිරිය සුද්ධෝතන කියන උත්තරමයන් වහන්සේලා අරියත් බෝධියටපත් උනේ කොහොමද කියලා බැලුවොත් එකපාරටම චිත්තානුපස්සනාව එතනම වැඩුවා එතනම රාත් වුණා. ඇයි ඒගොල්ල සතර සටිපට්ඨාන ක්‍රම ක්‍රමයෙන් පිළිවෙලට අතරම ගියේ නැත්තේ? ඒ අතරට මාර්ග හතරක් තියෙනවා. එන අපි සෝවා මාර්ග ඵල එහෙම නැත්නම් සකු르දාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරියත් මාර්ගඵල කියලා අපි අටපුරුෂ පුද්ගලයා කියන මට්ටම් අටට ගියේ නෑ ඒගොල්ල සතර සටිපට්ඨාන මාර්ගය සතර සටිපට්ඨාන ඵලය කියලා ඒ මාර්ග අතර ඵල හතර කියලා ඒගොල්ල සතර සටිපට්ඨානේ මේ ක්‍රමයට වැඩිවේ නැහැ. කොහොමද වැඩිවේ? එකපාරට අවසාන ඵලය වැඩුවා. එහෙනම් කල්ැතුව අනිත් ඒවා ඔක්කොම වඩලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතයේත් අපි මේ පාරමිතාව මේ සතර සටිපට්ඨානේ මෛත්‍රිය තුළින් මට්ටම් වලින් ඉවර කරන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ මේ ආයුෂ කාලය අපට ඇති මේක වඩන්න. එහෙනම් අද ඉඳලා අපි මොකද්ද කරන්න තියෙන බලාපොරොත්තුව මේ මෛත්‍රී භාවනාව තුළින් අපි මේ ලෝකයේ කිසිම පටවියක් තුල කර්මයක් ගොඩනගන්නේ කිසිම කෙනෙකුගේ භෞතිකයට කයට අපි කර්මයක් ඇති කරන්නේ නැහැ කියන එක කෙරෙහි විශාල 100න් ඉඳලා සෑම තප්පරෙම චිත්තානුපස්සනාවෙන් ඉඳලා අපි ඒ කටයුතු වලින් බේරෙන්න ඕනේ අපි ඒ කටයුතු වලින් නිදහස් වෙන්න ඕනේ එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට වෛර නැති කෙනෙක් මම වෙත්වා මම මේ ලෝකයේ කිසිම කෙනෙකුට හිංසා නොකරන කෙනෙක් වෙත්වා මේ ලෝකයේ කිසිම කෙනෙකුට පීඩා නොකරන කෙනෙක් වෙත්වා මේ ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් පලි නොගන්න කෙනෙක් වෙත්වා කියලා තමන්ගේ සිත ඒ විදිහට අහිංසාවාදී කරගන්න මේක මෛත්‍රී භාවනාවට සුදුසුකමක්. එහෙනම් අපේ ජීවිතය තුළ අද ඉඳලා අපි වඩන කමඨාන තමයි මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙකුගේ කයට පටවියකට මම කර්ම ගොඩනගන්නේ එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් මම මගේ පාරමිතාව පුරනවා. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මේ තථාගත පණිවිඩය මම මේ සියලෝම කෙනාගේ ඥානගත කරනවා සෑම කෙනාගේම සෛලවල න්‍යාස්තිය මේක අනුගත කරනවා එහෙනම් මාගේ තරංගය යහපත් තරංගය මේ ලෝකේ සෑම සත්වයකගේම ඥානවල තියෙනවා නම් මාව දකිනකොට ඒගොල්ලෝ සුවපත් භාවයත් නිදුක් භාවයත් නිරෝගී භාවයත් මට පූජා කරලා මට නිවිසනසෙන්න අවශ්‍ය පරිසරයත් ඒගොල්ලෝ පූජා කරනවා නිවනට බාධා වෙන මොකවත් දෙන්නේ බලන්න දකින දකින තැන යන යන තැන හමු වෙන හමු වෙන හැමෝම මට නිවනට අදාළ උදව් පදව් කරනවා නම් සෝපත් නිරෝගී භාවයේ නිදුක් භාවයේ ඒගොල්ලන්ට පූජා කරනවා නම් බලන්න මේ පරිසරය කොච්චර සුන්දර වුණාද කියලා සෑම තැනින්ම මට නිවනට අදාළ කටයුතු වෙනවා එනම් මේ ලෝකයේ දිව්‍ය ලෝකයක් බවට මට සාපේක්ෂවපත් වෙනවා එහෙනම් අද මේක අපාය අතන්ට යන්න බෑ ජීවිතේට අනතුරුයි මෙතෙන්ට යන්න අර මිනිසයා නයාවාගේ පෙනේ පුප්පනවා ආවල්තන්ට යන්න බෑ අතුරෙක් ඉන්නවා එහෙනම් මේ පටවියේ දෝෂ මේ කායානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ මේ කායානුපස්සනාව තුලින් අපි පාරමිතාව පරිපූර්ණ කරලා නැහැ එහෙනම් මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී පාරමිතාවක් එහෙනම් අද ඉඳලා මේ සියලුම දෙනා මේ පාරමිතාව පුරන්න ඕනේ ඇයි පාරමිතාව පුරන්න කියලා කිව්වේ මේ සියලෝම දෙනා බෝධිසත්වයෝ නිසා මේ ලෝකයේ පුරා කෝඹියා ඉඳලාම මේ ලෝකේ ඉන්න මිනිස්යා දක්වාම ඉන්න සෑම විඥානයක්ම නිවන පතාගෙන යනවා අපේ මාබෝසතාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙනකොට සෑම භවයකම ඉපදිච්ච බව අපි දන්නවා කඩියොරල බලලා ආනන්ද මේ සක්විති රජවරු කියලා කිව්වනම් ඒ කියන්නේ පුරා කෝඹියා ඉඳලාම මිනිසත් බව නොලබපු කෙනෙක් නෑ එහෙනම් මේ සෑම විඥානයක්ම නිවන පතනවා නම් නිවන් දකින්න තියෙන ක්‍රම තුනයි. එකක් තමයි අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය. එහෙනම් ඒකාන්ත වශයෙන් මේ සෑම සියලු සත්වයක්ම තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න ඕනේ. එහෙනම් ඒ බෝධියේ පාරමිතාව පුරන්න ඕනේ. එහෙනම් අපි අද හිතලා පාරමිතාව පුරනවා මෛත්‍රී පාරමිතාව සියලුම කර්ම අවෝසි කරන පාරමිතාව කායානුපස්සනාව කියන ධර්මතාවය පරිපූර්ණ කරන පාරමිතාව අපි අද ඉඳලා වඩනවා. අපි සියලුම දෙනා බෝසත්චර්යාවේ නිරත වෙනවා. ඒ වගේ තමයි අපේ අතුරා කියන්නේ මිතුරා කියන්නේ අපේ විරුද්ධවාදියා වෛරකාරයා කියන්නේ මේ ඔක්කොම බෝධිසත්වරු හේතුව මේ ලෝකේ හැම කෙනාම නිවනට සුදුසුකම් ලබනවා නම් නිවන පතනවා නම් නිවන බලාපොරොත්තු මේ සසර යනවා නම් ඒ හැම කෙනාම බෝධිසත්වෝ එනම් බෝධිසත්ව චර්යාවේ අරියට යෙදුන් නැති නිසා බෝධිසත්ව තුල ඒ ಗುಣධර්ම නැති නිසා ඒ පාරමිතාවන් පරිපූර්ණ වෙලා නැති නිසා අපිට ඒ බෝධිසත්වයෝ අතුරු වාගේ පේනවා මේ ලෝකේම අතුරෙක් නෑ පින්වතුනි මේ ලෝකේ ඉන්න බෝධිසත්වවරු ඒගොල්ලෝ හරියට ಗುಣධර්ම වඩලා නැහැ කවදරේ බෝධිසත්වයේ ගුණධර්ම ටික වඩලා මේ තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පානවා එහෙනම් එතකම මේ බෝධිසත්වයන්ට අපි උදව් කරන්න ඕනේ නිවන් දකින්න නිවනට අදාළ කටයුතු කරන්න එහෙනම් අද ඉඳලා මානසිකත්වයක් අදන්න මාගේ අතුරෝ මේ ලෝකයේ බෝධිසත්වයෝ නිවන පතන බෝධිසත්ව චර්යාවට මම උදව් කරනවා මා බෝසතාණන් වහන්සේලාට මම උපකාර කරනවා සියලු සත්වයෝ ಗುಣධර්ම වඩන නිවන පතන මාබෝසතාණන් වහන්සේලා කියන මානසිකත්වයට ඇවිල්ලා බෝධිසත්වයෙකුට කරන ගරුත්වය පුරා කෝම්බියාගේ ඉඳලාම විඥානයේ උසලන සෑම සත්වයකටම අපි දක්වලා අපි මේ මෛත්‍රී භාවනා වඩමු. එහෙනම් අදහිඳලා අපේ මානසිකත්වය වෙනස්. ඒකව දැන් අපට මිනිස්සු පේන්නේ බෝධිසත්වයෝ පේනවා. දැන් අපට වෛරකාරයෝ නින්දාකාරයෝ අපට ಗುಣධර්ම වලට අපට බාධා කරන කට්ටිය පේන්නේ දැන් පේන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ අපේ විඥානයත් එක්ක කර්මත් එක්ක ගනුදෙනු කරන උත්මයෝ එහෙනම් මේ ගනුදෙනුව ඉවර කරන්න ඒ කට්ටියට අපි මෛත්‍රී කරගෙන අපේ පාරමිතාව අපි පරිපූර්ණ කරමු අලියම පාන්දර අපට විශේෂ කමඨාණක් හම්බුණා ජීවිත කාලෙම පුරන්න මේ අලුයම පාන්දර නිර්වාණ මාර්ගයක් අපට හම්බුණා ගමන් කරන්න. මේ අලුයම පාන්දර අපට විශේෂ දේශනාවක් හම්බුණා නිවන් පණිවිඩයක් හම්බුණා මේ ලබාපු මනිසත් භවයේ නිවෙන්න. එහෙනම් මේක මේ සිත්වල නිදාංගත කරගනිමු. සෑම තප්පරයක් ගානේ මෙනෙහි කරමු. අපේ මෛත්‍රී භාවනාව මාව විතරක් නෙමෙයි මේ ලෝකෙම විනාශ කරනවා. මේ ලෝකෙම චර්යාවට තර්ජනයක් ඇති කරලා චර්යාව වෙනස් කරනවා. මුළු ලෝකෙම සුවපත් කරනවා ලෝකය නොසුවපත් වෙන්නේ කොහමද ලෝකේ දුකෙන් දිරෙන්නේ කොහමද සත්වයා දුස්සීල වුණොත් සත්වයා සිල් නැත්තම් මේ ලෝකෙම ඉවරයි විනාසයි එහෙනම් මාගේ මෛත්‍රී භාවනාවේ තරංගය මේ විශ්ව තරංගය තුලින් කැරකිලා මුළු ලෝකේ ඉන්න සෑම අණුවක් තුලම අනුගත වෙනකොට සෑම සෛලයක්ම මේ මෛත්‍රී භාවනාව ලබා ගන්නකොට මේ සත්වය හැම කෙනාම මෛත්‍රී පාරමිතාවෙන් පෝෂණය වෙනවා මෛත්‍රියෙන් පෝෂණය වෙනවා තෙමෙනවා ඒ කියන්නේ ලොව සුවපත් කරන්න පුළුවන් වාසනාව මට උදා වුණා අද ඉඳලා මම ලොව සුවපත් කරනවා ඒ සුවපත් භාවය තුලින් මම සුවපත් වෙනවා එහෙනම් අපගේ රාජකාරිය මේ සම්බුද්ධ ශාසනයට දැන් ඉඳලා අපි කරමු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පවතින මේ ලෝකය මෛත්‍රියෙන් පුරවමු මෛත්‍රී පාරමිතාවෙන් පුරවමු මේ ලෝකේ සුවපත් කරලා අපේ බෞද්ධකම අපේ සරණාගත භාවය අපේ ලෝකෝත්තර නිවන් කමඨාන අපි පෙන්නමු මේ ලෝකෙට මම කමඨාන් වැඩිවේ ලෝකේ සුවපත් කරලා මම කමඨාන් වැඩිවේ මේ ලෝකය මෛත්‍රියෙන් පුරවලා මම භාග්‍යතුන් වහන්සේට යුතුයකම් වාක්‍යම් කළේ මේ සම්බුද්ධ ශාසනයේ සෑම කෙනාටම මෛත්‍රිය පූජා කරලා කියලා අද හිඳලා මෛත්‍රී පූජාව පවත්වමු සෑම තප්පරයක් ගානේ එනම් මේ ධර්ම දේශනාව මේ නිර්වාණ පණිවිඩය අපගේ සිත්වල නිදන්ගත වේවා නැවත නැවත මෙනෙහි වේවා පාරමිතාවක් අමඨානා භාවනාවක් වශයෙන් නිතර නිතර සිදු වේවා මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේම අරියත් බෝධියෙන් පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ වේවා මේ මෛත්‍රිය මාගේ දුක නිවත්වා කියලා සාදුකාරයක් දෙන්න